අද අපිට ඒවා තියෙන මේ ධම් කරුණු අතරේ තුන්වෙනි වරටත් අසාවා දානවා කියන වචنين අහලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙන්න කියලා මම හිතන්නේ නිතරම මේක කරනවා. නිතරමත් මේ සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාරණේ පිළිබඳව දේශනා කරලා තියෙනවා. සීඩී තැටි ආදිය බැලුවා නම් මේක හොඳටම අහු වෙනවා මේ විස්තර. නමුත් කමක් නැහැ මේ ටික ඉතින් දැන ගැනීමට නැවත නැවතත් ප්‍රකාශ කරන්න පුළුවන්. සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ වෙන වෙනම හොය හොයා ඒක හොයලා ඒක තියනවාද ඒක කියලා වල්ලා හිටන් ඕක අයින් කරන්න යනවා නම් හොඳින් තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා දැන් ලෙඩක් හැදුනොත් කෙනෙකුට රෝග ලක්ෂණ තියනවා කියලා හිතන්න. ඔළුව එකක් වමත් ඒකේ රෝග ලක්ෂණය. එතන තවත් තියෙනවා උණ ආදී රෝග ලක්ෂණ. ඒක කහනවා නම් ඒක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. බඩේ කැක්කමක් ඔළුවේ කැක්කමක් තියෙනවා නම් ඒවත් රෝග ලක්ෂණ. මේ ආදී වශයෙන් විවිධ රෝග ලක්ෂණ තියෙනවා. බෙහෙතකුත් තියෙනවා හරියට ප්‍රත්‍ය වෙන්න හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ රෝගය හඳුනාගෙන ඒ රෝගයට නියම විදිහට බෙහෙත් ප්‍රතිකර්ම ක්‍රමයකුත් දීලා තියෙනවා. දැන් ඉතින් අපි එක දෙයක් බලන්න ඕන. අපි ලෙඩාන ලෙඩා කියලා හිතා ගන්න. දැන් මට ඔළුවේ කැක්කම තියෙනවා. බඩේ අමාරුවකුත් තියෙනවා. ඇඟ කැහිල්ලකුත් තියෙනවා. දැන් ඉතින් මම වෛද්‍යවරයාගෙන් දුන්න බේත අරගෙන හරියට බේත පාවිච්චි කරන ක්‍රමය අහගෙන බේත පාවිච්චි කරලා ලෙඩේ හොඳ කරගන්නවා හරියට අවශ්‍ය ප්‍රත්‍ය ඒ විදිහට ලබාගෙන යම පත්‍යාපත්‍ය වෙනවා නම් ඒ ආහාර ආදීන් පරිස්සම් වෙලා ඒ කිව්ව වෙලාවට කිව්ව ආකාරයකින් බේත ගන්නවා එයා දන්නේ නැහැ මුළු එකක් කොහම හැදෙන්නේ මොන සෛලනාක් වෙලාද ඇතුලේ මොනවා වෙලාද වාතේ හිර වෙලාද රක්ත උෂ්ණේද ඒවා දන්නේත් නැහැ. බඩේ හැමාරුව හටගත්තේ ආජීරණයක් නිසාද ඇතුලේ තියෙන ගෙඩියක් නිසාද මොකක් නිසාද ඒවා දන්නේත් නැහැ. මේ හැමේ කුට්ටයන්නේ නැත්නම් මේ කහන්නේ දලවුවෙක් ගෑවිලාද එහෙම නැත්නම් ඇඟේ තියෙන කුණු වලට හොරි හැදිලාද මොකක් වෙලාද ඒව එකක්වත් දන්නේත් නැහැ. හැබැයි ඒක දන්න වෛද්‍යවරයා ඒ සියල්ලටම ගැළපෙන බෙහෙත් පන්තියක් දෙනවා. හැබැයි අර එකක්වත් අර ලෙඩ රෝගවල ලක්ෂණ දන්නේ නැති රෝගියා අර අවශ්‍ය කරන බෙහෙත් පන්තිය හරියට කරගෙන යනවා කිව්ව විදිහට. එක්කෙනෙක් මොකද කරන්නේ? බෙහෙත් පන්තිය හරියට දැනගන්නේ නැතුව පත්‍යාපත්‍ය බලන්නේ නැතුව ඒක පැත්තකින් තියලා. මට ඕනේ ඔළුව කැක්කම හැදුනේ මොකක් නිසාද කියලා හොයන්න. ඇයි ඇඟ කහන්නේ? ඇයි මේ වලේ රිදෙන්නේ? ඒක දැනගන්නයි මට ඕනේ කියලා ඒව හොය හොය ඉන්නේ. දැන් මොකද සිද්ධ වෙන්නේ? කාට ලෙඩේ හොඳ වෙයිද? කාට ලෙඩේ වැඩි වෙයිද? මේ කාරණේ පොඩ්ඩක් මේ හොඳ උපමාවක්. මේකත් පොඩ්ඩක් හිතලා ඉන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන මුල් අවස්ථාවේදී ඉස්සෙල්ලාම දේශනා කළේ මොකද්ද කියලා අහුවාම ওই දස සංයෝජන ටික විග්‍රහ කරලා දීලා හිටියේ නැහැ. සක්කාය දිට්ඨිය කියන්නේ විචිකිච්ඡා කියන්නේ සීලබ්බත පරාමාස කියන්නේ මෙන්න මේවයි. කාමරාගය ව්‍යාපාදේ කියන්නේ මේවයි. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන්නේ මේවයි. සෝවාන් වෙනකොට මේකයි නැති වෙන්නේ සකෘදාගාමිට මේකයි වෙන්නේ අනාගාමිට මේකයි වෙන්නේ රහතන් වහන්සේට මෙන්න මේකයි නැති වෙන්නේ කියලා. ඕවා නෙමෙයි කියලා දුන්නේ. පළවෙනි ධර්ම දේශනාවේ පෙන්නවා. දේමේ වික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා කියලා පටන් ගෙන. මහන්නි මෙන්න මේ අන්ත දෙක හොයන්න එපා කියලා අත්තරින්න ඕන ටික පෙන්ලා දුන්නා. ඊට පස්සේ වඩන්න ඕන ටික පෙන්ලා දුන්නා. මොකද පෙන්ලා දුන්නේ? නිවන් දැකීමට කළ යුතු පිළිවෙත් මාලාව. සක්කාය දිට්ඨිය දැනගෙන හිටියත් නැතත් මේ පිළිවෙත් මාලාව කරන අයට සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියන වචනේ යම්කිසි ආකාර ක්ලේශයක් කිව්වනම් ওই පිළිවෙත් මාලාව කරගෙන යන කෙනාට ඒකාන්තයෙන් ඒ කෙලෙසේ දුර වෙනවා. ඒකේ ස්වභාවය එහෙමයි. සමහරලට අරිහත්ත්වයටපත් වෙනකම්මත් යනවා. ඒ සමාධියත් ලබනවා. ඒ සමාධිය මොකද්ද කියලාත් දන්නේ නැති අය ඉන්නවා. එක අවස්ථාවක ආනන්ද හාමුදුරුවන්ගෙන් එක්තරා මෙහෙණින් නාන්සේ නමක් අහනවා. ආයුෂ්මත් ආනන්දේනි එන ආනන්ද හාමුදුරුවනේ මට මෙන්න මෙහෙම සමාධියක් තියෙනවානේ. මේ ඇහැ තියෙනවා හොඳට පේනවා. ඒ වුණාට මේ බලන්න බලාපොරොත්තුවක් නැහැ. පටවිට බල බල ඉන්න. අරක මොකද්ද මේකද? ඔය බලන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කන තියෙනවා. හොඳ 100න් ඉන්නේ හොඳට ඇහෙනවා. ඒ වුණාට මට ආහා ඉන්න බලාපොරොත්තුවකුත් නැහැ. මේ නාසයේ තියෙනවා. හොඳට දැනෙනවා ගඳ සුවඳ. ඒ වුණාට ආග්‍රාණය කර කර අරක කොහොමද මේක කොහොමද මේ මොන සුවඳ එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. දිව තියෙනවා. හොඳට රහ දැයෙනවා. හැබැයි අලක මේක රහ හොයන්න බලාපොරොත්තු වෙකුත් නැහැ. මේ කයට කය තියෙනවා. කයට ස්පර්ශ හොඳට දැනෙනවා. ඒ වුණාට මට මේ ස්පර්ශ ආස්වාදයන් පිළිබඳ කිසි බලාපොරොත්තු වෙකුත් නැහැ. හොඳට හිතන්නත් පුළුවන්. හිත තියෙනවා. හැබැයි මට හිත හිතා ඉන්න බලාපොරොත්තු වෙකුත් නැහැ. හැබැයි සංඥාවකුත් හොඳට තියෙනවා. නිින්ද ගිහිල්ලත් නැහැ. දැනීමක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා මොකද්ද මේ? ඒ කියන සමාධිය කොහොම එකක්ද? ආනන්ද හාමුදුරුවෝ කියන බුදු පියාණන් වහන්සේ ඔය සමාධිය ඔය විදිහට විග්‍රහ කරලා තිනවා. ඔකට කියනවා අරිහත් ඵල සමාධිය. ඒ මෙහින්නාන්සේ අරිහත්ත්වයටපත් වුණා ප්‍රතිපත්ති මාලාව පුරාගෙන යනකොට. හැබැයි එතන මොනවද නැත්තේ? අර දස සංයෝජන වල නමින් කිව්ව සක්කාය දිටිත් නැහැ විතිකිච්ඡාත් නැහැ සීලබ්බත පරාමාසත් නැහැ කාමරාගත් නැහැ ව්‍යාපාදත් නැහැ රූප රාග අරූප රාග මාන උත්තත් අවිද්‍යාව 10ම හිඳිලා හැබැයි අර මේන් ආසයෙන් ඇහුවනම් මෑණියනි ඔබට සංයෝජන 10 හිඳිලාද කියලා මම දන්න සංයෝජනයක් නැහැ මගේ ස්වභාවය නම් මෙන්න මේකයි ඔය ටික කියයි හැබැයි හිඳිලා ධර්මයේ පිළිබඳ ධර්මඥානයෙන් ධර්ම විමර්ශනය කරන යම් කිසි දහම් ගුරුවරයෙක් හිටියනම් ධර්මයේ පිළිබඳ ආචාර්යවරයෙක් හිටියනම් එයාට මේ විතරේ බැලුවොත් වෙන්නේ ඒ තෙරින් හන්සිය නැත්නම් ඒ මෑණින් හන්සියට ඒ සංයෝජන නැහැනේ. අන්න එහෙම ක්‍රමයක් තියෙන්නේ. අපි ඒ නිසා මේ ඒ ටික පැත්තකින් තියලා හැමදාම හොයන්නේ මොකද්ද? මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? මොකද්ද විතිකිච්ඡා කියන්නේ? මොකද්ද සීලබ්බත පරාමාස කියන්නේ? කාම රාගී කාමයේ එකද දෙකද කාම රාගී කියන්නේ මොකද ව්‍යාපාදී කියන්නේ මොකද මට පොඩ්ඩක් තරහ යනවා ඒකත් ව්‍යාපාදේද ඔය ආදී ප්‍රශ්න කර කර ඉන්නවා හොයන්න කිව්වේ මොකද්ද යමක් රාග දේශ මොහ සහිත නම් ඒ රාගයේ දේශයේ මොහයටපත් වෙනවා නම් පළමුව ලෝභ දේශ මොහ තෝරා ගන්නවා ඒ ටික පහ කර දමනවා ওই ටික තියෙනවා අන්ත දෙකක ලෝභ දේශ මොහ අවිද්‍යාවත් එක්කම හැදිලා තියෙන ওই ටික අන්ත දෙකකට කොටු වෙලා තියෙනවා. අන්න ඒක හොයන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒක තෝරා ගන්න. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. ඒ මොනවද? යෝ ඡායන් කාම කාමේසු කාම සුකල්ලිකානි යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මෙන්න මේක හොයන්න එපා හීනයි ග්‍රාම්‍යයි පෝතුජ්ජනිකයි අනාර්යයි අනර්ථ සහිතයි මොකද්ද කාමසු කල්ලිකානි යෝගේ අන්න අපි හොයාගත යුතු එක මොකද ඒක මොකද්ද කියලා හොයලා බලලා ඒකයි අත්තර ගන්න ඕන ඊළඟ තවත් එකක් දැනගන්න ඕන අත්තරින් ඒක තමයි අත්ත කිලමතානි යෝගේ යෝචායන් අත්ත කිල මතානි යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඒක දුකයි. දුකෙන් මිදෙන එකක් නෙමෙයි. අනාර්යයි. ආර්යයන්ට ගැලපෙන හේකුත් නෙමෙයි. අනත්ත සංහිතෝ. ඒක අර්ථයක් නැහැ. අනර්ථයක්ම සිද්ධ කරනවා මිසක් වෙන එකක් නැහැ. ඒතේතේ උබෝ අන්තෝ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන පටි අபிසම්බුද්ධා. අන්න බුදුරන් වහන්සේත් ආවේ එහෙමයි. ඒකයි ඉස්සෙල්ලා ශ්‍රාවකීන්ට කියා දුන්නේ. අන්නේ කියන උපවන්තේ නැන අන්ත දෙක. ඒක යන්න එපා. ඒක නවත්තනවා. තථාගතයන් වහන්සේත් කළේ ඕකයි. ඒක හක් කරලා වැඩක් කළා මොකද්ද? මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතයන් අපි තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව තුළින් අපි සම්බුද්ධත්වයටපත් වුණා. එහෙනම් අපි හෙවියේ තොන්න ඔය ටිකයි. මේ හැමදාම මේ ප්‍රශ්නේ අහනවා තේරෙන්නේ නැත්තේ මොකද? අවබෝධ වුණාට පස්සේ වැටහෙන එක අවබෝධ වෙන්න ඉස්සෙල්ලා හුවට කොහොම තෝරගන්නද? ප්‍රශ්නේ තියෙන්නේ ඔතනයි. හෙවිය යුතු ප්‍රතිඵලයේ තියෙන කරන්න ඕන දේ තියෙනවා. ප්‍රතිඵලය ලැබෙනවා. මේ සක්කාය දිටි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒවාට වහා තර්කවාදී අවබෝධයක් ආවනම් අවබෝධය ආපු කෙනා දන්නා මේ සක්කාදිට්ඨි කිව්වේ මේකයි මේ විතිකිච්ඡා කිව්වේ මේකයි මේ සීලබ්බත පරාමාසම කිව්වේ මේකයි කියලා ඒක විමර්ශනය කරලා දහම් නුවණින් විමර්ශනය කරා නම් අවබෝධය ඇති කෙනෙක්. ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක විමර්ශනය කරා නම් අරිහත්ත්වයටපත් වුණත් විමර්ශනය නොකළොත් බෑ. දහම් විමර්ශනය බොහොම වැදගත් අති දුර්ලභ මේ දැනුමක්. දහම් දැනුම පිළිබඳ වැඩි දැනුමක්. ඒ අවබෝධය නැති කෙනෙකුට නම් කොහොමත් තෝරා ගන්න බෑ. ඒකයි ඒ කාරණේ. ඉතින් මේකෙදි අපි තෝරා ගන්න ඕනේ මේක තමයි මේ ප්‍රශ්නේ නිතරම අහන්නේ. දැන් අපි හොයන්න ඕනේ මේක නෙමෙයි. මොකද්ද? මොකද්ද කාමසුකල්ලිකානියෝගය? කාමසුකල්ලිකානියෝගය අත්හරින්න කිව්ව ගමන් මොකද කරන්නේ? පෞල් ජීවිතය කලාකප්පල් කරගන්න බලනවා. අප්පා කාමසුකල්ලිකා නියෝගේ නිවන් දකින්න වගෙන මෙහෙන්න එපා පැත්ත බලාතර ඵලයන් ඵලයන් ඉඳකින් වෙච්ච කාර්මයක් මේ ගෑණි ගිහලා හාමුදුරු කෙනෙක් හම්බෙන්න ගිහිල්ලා ඇවිදලා දැන් මට කන්න දෙන්න දෙයක්වත් නැහැ මොකුත් නැහැ මගේ පාඩුවේ මට කාර මුලටලා මේ මුලලා ගිහින් ඵලයන් හරියටලා ඊටහන් කිය කිය පන්නනවා වෙච්ච දෙයක් කියලා ආරමසියලත වෙනවා නා මිනිස්සු යනවා ගිහිල්ලා වෙලා හිටන් ඕක අහගන්න කාමසුකල්ලිකා නියෝගේ මේ කෙනෙක් දන්නේ කම් කහරි කියා දෙනවා ආවට පස්සේ මොකද කරන්නේ බම් බ්‍රහ්මචාරී කාමසුකල්ලිකා නියෝගෙන් අහක් වෙලා ඉන්නේ කියලා අර පෞල් ජීවිතය කඩා කපල් කර ගන්නවා. අන්තිමට වෙන්නේ මොකද? ආම්මා තාත්තා දෙපැත්තට එනවා දරුවොත් අතලම. මෙන්න මෙහෙම කර්ම වැඩ සිද්ධ කර ගන්නවා දකින්න නැතුව. එහෙනම් බුදුරන් වහන්සේ කාමයයි කාම සුකල්ලිකාණ යෝගය කියන්නේ එකක් නෙමෙයි දෙකක්. ওই කාරණේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා අපි හෙවිය යුත්තේ ඔන්නෝ. බුදුරන් වහන්සේ වෙන්නලා තියෙනවා. මොකද සියලු සුඛ එපා කියලා නෑ මම. යම් කිසි සුඛයක් මේ අවබෝධයට බාධක නම් ධර්මාවබෝධයට බාධා වෙනවා නම් අන්න එක මම නවත්තන්න කියනවා යම් කිසි සුඛයක් ධර්මාවබෝධයට බාධකයක් නැත්නම් ධර්මාවබෝධයට රුකුල් දෙනවා නම් ඒක අනුගමනය කරන්න කියනවා හැබැයි මේ කියන්නේ කාම මෛතුනිය රුකුල් දෙනවා කියන එක නෙමෙයි කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා ඉන්න පුද්ගලයාගේ කාමයිතුනේ බාධාවක් නැහැ. ඒක කාම අර කාම සුකල්ලිකාණී යෝගයටයි තියෙන එකක් එහෙම නෙමෙයි. කාම සුකල්ලිකාණී යෝගය මොකද්ද කියලායි තෝරා ගන්න ඕනේ. ඒ මොකද්ද කියලා බුදුරණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. යම් කිසි මිනිස්සෙක් කාම ආස්වාදය බලාපොරොත්තු වෙයි. කාම ආස්වාද කියන්නේ රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන ධර්මකාම. මෙන්න මේ කාම බලාපොරොත්තුවත් මුල් කරගෙන ප්‍රාණඝාතයේ නැමැති අසාධාරණයේ කරලා අයුක්තිය කරලා ඒක හා සම්බන්ධ කටයුතු කරලා. ඊ අයුක්තියෙන් අසාධාරණයෙන් ඔය කියන ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා මෙන්න මේක කාමසු කල්ලිකානියෝගයට අයිති කොටසක්. ඒ වගේම ඔය කියන්නා වූ පංචකාම මුල් කරගත් ආස්වාද බලාපොරොත්තුෙන් නොදුන් දියේ හොර හිතින් ගැනීම මුල් කරගත් අදත්තා දානය කරනවා නම් අදත්තා දානය තුලින් ඔන්න ඔය ආස්වාද විඳින්න හොයනවා නම් මෙන්න මේක කාමසු කල්ලිකානියෝගයට අයිති වෙන එකක්. අත්තරිය යුතු හීනයි ග්‍රාමයයි පොතුජ්ජනිකයි අනාර්යයි නත්තසයිතයි අනික තමයි කාම මිත්‍යාචාරය කියලා එකක් තියෙනවා අන්නේ වාර්යා සේවනයක් හෝ ලෝක සම්මතියෙන් සිත සම්මත විදගෙන කරන්නා වූ යම්කිසි ආකාරයක කාම මෛතුනයන්ට හේතු වෙන්නා කටයුතු ඒක තමයි කිව්ව අෂ්ඨභාර්යා සේවනයේ ආදී වන්නාව වශයෙන් කිව්වෙත් ඒකයි. අන්න ඒ වගේ කාම මිත්‍යාචාරයට අහු වෙන යමක් කරලා හිටන් ඔය කියන පංචකාම ආස්වාදයන්ගේ මොනවා හරි බලාපොරොත්තු වෙනවනම් මෙන්න මේක අයිති වෙනවා. කාමසුකල්ලිකානි යෝගිය කියන එකට. ඒ අන්තයට වැටෙනවා. ඒක බාධකයක්. අනික තමයි මුසාවාදී. මුසාවාදී කිව්වම අපි අර හිතා ඉන්න කොළඹ ගියා දැහුවා නෑ නුවර ගිය කියලා කියන්නේ ඒ જાතියක නෙමෙයි. ඒක ඒකේ අංශු මාත්‍රයක් විතරයි මුසාවාදී. එහෙනම් මොකද්ද මුසාවාදී කියන්නේ? ලෝකේ පරම සත්‍යවාදී දේශනා කළේ බුදු පියාණන් වහන්සේ. ඒ සත්‍යය තමයි මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි. මෙන්න සත්‍යවාදී මුසාවාදේ මොකද්ද? නෑ නෑ මේ ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි සුභයි. ඔන්න පළවෙනි මහා මුසාවාදී. ඕකට අහුවෙච්ච කොටස් තමයි ලෝකේ තියෙන්නේ. ඊළඟේ බුද්ධ වචනේ ප්‍රඥාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ සත්‍යයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ. මෙන්න මේක මුල් කරගත්තා. ඒ යථාර්ථයෙන් පිට පැනලා නිත්‍යයි සුඛයි අත්‍යයි සුභයි කියන මේ දෘෂ්ටියෙන් ලෝකයා රවට්ටනවා නම් ඒකේ පිහිටලා ලෝකයා විවිධාකාර ක්‍රමවලින් මුලාවටපත් කරනවා නම් ඒ පත් කරලා හිටන් තමන්ගේ ආස්වාදයක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගෙන චිත්ත ප්‍රසාදයක් විඳින්න යනවා නම් කාම ආස්වාදයක් ලබනවා නම් ඒ හේතු කරගෙන මෙන්න මේක වැටෙනවා කාමසුකල්ලිකාන යෝගයට. ඔය ප්‍රධාන කාරණා හතරට දස අකුසලයේ සම්බන්ධ සියලු කාරණා ඇතුල් වෙලා තියෙන්නේ වක්‍ර විදියට. ප්‍රධාන කාරණා හතරක් කිව්වට ඕකෙන් අහක් වෙලා හැම පාපී කියලා බැඳෙන්න ක්‍රමයක් නැහැ. කේලම් කියලා පරිස වචන කියලා ප්‍රලාප කියලා ඒකින් එහෙම අහුවෙන්න විදිහක් නැහැ. මොකද හේතුව? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා ලෝකෙ ගැන දැනගත්ත කෙනා කොහොමද ඉතුරු ටික කරන්නේ? ඒකෙන් අහකට ගියාට පස්සේ යාටම තේරෙනවා අසාර ලෝකයක් අල්ලගෙන මම මොකද මේ බොරුවෙන් අනුන් රවට්ටනවද? කේලමෙන් අන්‍යව මොකද බිඳවනවද? මේ පරුස විදිහට ලෝකයා සැලබාටපත් කරනවද? ලෝකයා ප්‍රලාපයේ මුලා කරලා හිටා මේ ලෝකෙ තව තවත් බඳවනවද? මොන අර මොන හිස් දේවල්ද? ඇලීමට හේතු වෙන දේවල් ලෝකයේ ඇති කරන්නේ මොකටද? ඇයි මේ ලෝකයා සමග ගැටෙන්නේ? මුලාවටපත් වෙච්ච මුලාසහගත වන්නා වූ සිතුවිලි ගන්නෙ මොකටද? මේ ඇත්ත වෙන්නලා තියෙදි පිනිපිනි තියෙදි. ඔය ආදි වශයෙන් ඇත්ත වේඳ පටන් ගන්නකොට දස අකුසලයේ වෙන්ුණාම දස අකුසලයේ මුල් කරගෙන යම්කිසි මත් වෙන ස්වභාවයක් ඇති කරන්නා වූ යම්කිසි කාමයන්ට ගෝචර කරගන්න හරියක් වෙනනම් ඔය හතර මූලික හතර දුරු වෙනකොටම අන්නේ සුද්ධතාවය ලැබෙනවා. මෙන්න මේකට කියනවා කාමසු කල්ලිකාණ යෝගය අත්හැරියා. හැබැයි කාම මෛතුරිය කියලා කියනවා කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා දැහැමි ලෝක සම්මතියෙන් ගෙවන අබුසැමි ජීවිතේ. අබුසැමි ජීවිතේ එහෙම අහුවෙන්නේ නැහැ. අර කියන කාමසු කල්ලිකාණ යෝගයට. දැන් මෙයා තෝරාගන්න බැරි වුණාම තමයි කාමසු කල්ලිකාණ යෝගය අත්හරින්න නිවන් දකින්න බෑ කියලා සමහර අය බන කියනවා. මේ කාමසුකල්ලි යෝගය කියන්නේ මොකද්ද කියලා තෝරාගෙන නැති නිසා මේ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඕක තෝරා ගන්න ඕන ඒ විදිහට. ඒ වගේම යම් කිසි දෙයක් මේ ලෝකේ අත්ත මොකද්ද අනාත්ත මොකද්ද කියලා තෝරා ගන්න ඕන. මොකද්ද අත්ත මොකද්ද අනාත්ත? ওই දෙකත් තෝරා ගන්න ඕන. අන්නේ අනත්ත් සංහිත දේ. අනර්ථ සහිත දේ. මොකද්ද කියලා තෝරා ගන්න ඕන. මොනවද අර්ථවත්? යමක් මුල් කරගෙන රාගක්ෂේ, දේශක්ෂේ, මෝහක්ෂේ වෙනවා පේනවනම්. ඒ හේතුවෙන් බුදුරන් වහන්සේ දේශනා කරව නිවන දකින්න. රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. මෙන්න මේ නිවන දකින්න. රාගක්කයෝ දේසක්කයෝ මෝහක්කයෝ හිමේ ධම්මා අසංකතා. අසංකතය කියන්නේ මේ නිවන සකස් වෙච්ච එකක් නෙමෙයි හේතුවක ඵලයක් නෙමෙයි. සකස් වෙලා නැහැ හේතුවකින්. අසංකතය කියන්නේ සදාතනික ධර්මතාවය. ඒවත් නිවන. රාගයෙන් හටගත දෙයක් ඒකේ නෑ. රාගක්ෂයයි. ද්වේෂයක් නැහැ ද්වේෂයෙන් හටගත් හේකුත් නැහැ ඒකේ. මෝහයක් නැහැ මෝහයෙන් හටගත් හේකුත් නැහැ. නිසා අසංකතේ නිවන. මෙන්න මේ නිවන තියනවා නම් මේන් පිටතර ලෝකේ අත්ත කියලා පෙන්වන්න වටිනා එකක් නැහැ. ඔය කරා ගෙනියන යම් මගක් තියෙනවා නම් අන්න ඒක වැදගත්. නිවන කරා ගෙනියන මාර්ගී ඒ මාර්ගය අනුගමනය කරන කෙනා අත්ත්වයේ කරා යනවා. නියම අත්ත්ව තියෙන එතන. අපි හිතා ඉන්නේ අත්ත්ව කියලා ලෝකේ මුලාටපත් වෙලා අනත්ත්වයකට. අනත්ත්ව සහිත දේවල්. එහෙනම් මොනවද හිතා ඉන්නේ? තමන්ගේ මුලේ මට්ටම නැත්නම් ලෞකික වශයෙන් තියෙන පුතත්ජන කෙනෙක්ගේ කොච්චර දෙහන් වැඩුවත් කොච්චර සමාධි ලබා ගත්තත් තියෙන සීමා සහිත මානසිකත්වයේ අනුව යමත් සදාතනිකද නැද්ද කියලා හොයාගන්න පුළුවන්කමක් නැති දෙයක් තියෙනවා. ශ්‍රාවකයේ ශ්‍රාවක නෙමෙයි සාමාන්‍ය ලෝක සත්වයාගේ හැටි. පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී යෝගියෙක් වෙලා හිටියත් දිවස් පහල කරගෙන හිටියත් බ්‍රහ්ම ලෝකේ ස්ථිරද නැද්ද කියලා ඇහුවොත් එහෙම බ්‍රහ්ම ලෝකේ කෙලවරට ආයිස මැනගන්නේ නුවණ මදි නිසා නිගමනය කරනවා ඒ බ්‍රහ්ම ලෝකේ සදාතනිකයි. ඒකෙ ගිහින් උපන්නාම ආයි මැරෙන්නේ අමරණීයයි. ඒක තමයි නිවන. අන්න වරද්දගත දෙනා. ඊ අදහස අරගෙන හිටියහම මොකද වෙන්නේ? තමන්ගේ මුලාව නිසා එහි අවසානයක් දකින්නේ නැහැ. මැරෙන බව කවදාවත් දවසක් එන බව දකින්නේ නැහැ. හැබැයි කල්ප ගානක් ගිහින් හරි මහා කල්ප 84000ක අවසානලා නීව සංඥා නා සංඥා ඇතින් තියෙන ආයුෂ අවසාන වෙන දවසක් එනවා. ඒක ලෞතර බුද්ධඥානීටයි දකින්නේ. දැකලායි පෙන්නන්නේ. එහෙනම් මෙන්න මේ වගේ දෙයක් අරගෙන මොකද කරන්නේ? අද්භව වෙහෙතරපත් කරනවා. නැත්නම් අත්යක් ඇත කියලා හිතන්නේ වෙහෙස විඳිනවා. නිවන කියලා හිතාගෙන බබලෝ ඉපදිලා ඒකල හැවටිලා කාලය ගත කරන එකක් කරගන්නවා. ඒකට හේතු වෙන්නා පැත්තට නැඹුරු වෙනවා. මේක පැත්තක්. තවත් පිරිසක් මොකද කරන්නේ? මේ කාමියෝ තමයි මේ කාම ලෝකෙට ඇදලා දමන්නේ කියලා හිටන් දුක් වෙලා හිටන් දුක් දෙන්න ඕන කියලා. ආස්වාදයට මොකුත් තැනක් දෙන්නේ නැතුව ශරීරයට පුළුවන් තරම් දුක් දීපල්ලා කරදර දීපල්ලා ගිනි දැපලා ගින්නෙන් පුච්චෙන්න පිච්චෙන්න මට්ටමට හිටපල්ලා සීතල කාලීට අදි සීතලේ හිටපල්ලා උෂ්ණ කාට අධික උෂ්ණයට වෙලා හිටපල්ලා. කටු ඇඳන් වල බුදියපල්ලා. ශරීරයට පුළුවන් තරම් දුක් දිවිලා හිටන් එහෙම හිටහල්ලා ගිලා. මෙහෙමත් අවන්න පටන් ගන්නවා. තැවෙන එකක් නෑ දුක් විඳිනවා මිසක්. මෙන්න මේ જાතිය සියල්ලම එකතු වෙලා යන්නේ මොකේද? අත්ත කිලමතානි යෝගය කියන එකට අන්ත දෙකට. ඔන්න ඔය දෙකෙම නිවන් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ওই දෙකම පිළිවෙත් මගක් නෙමෙයි. නිසා ඒකේ තියෙන මාර්ගයෙන් වෙන් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වෙන්න ඕන කළ යුතු මාර්ගය ඔන්නෝකයි. එහෙනම් මොකද්ද කිව්වේ? සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. පළමුව. සම්මා දිට්ඨියටපත් වෙනකොට එකපාර බෑ සම්මා දිට්ඨිය දෙආකාරයි. එකක් ලෞකිකයි එකක් ලෝකෝත්තරයි. ලෞකික දේ සුගතියට හේවත් ලෝක සම්මතිය හැටියට සතර පායෙන් නිදහස් වෙලා ඉන්න දුක සතර පායේ නොවැටි දෙව්ලොව මනුස්සලොව ආදී උපදින්න හේතු වෙන තැනක් ලබනවා. ඒ තමයි ලෞකික සම්මාදිට්ඨිය. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා ඉන්න එක. හැබැයි චතුරාර්ය සත්‍ය කතාවක් හිතන නැහැ. ඒ තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට. ලෝකෝත්තර සම්මාදිටියටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන්වත් වෙන් වෙච්ච නැති කෙනෙකුට ඒ නුවණ පහල කරන්නේ කොහොමද පසුතලියේ නැතුව? එහෙනම් ලෞකික වශයෙන් ලබන යහපත් පසුතලියේ ඉන්න සම්මාදිට්ඨියේ ඉන්න කෙනෙකුට දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං අයං උච්චති බික්කේ සම්මාදිට්ඨිය කිව්වා. ඔන්න ඔය සම්මාදිට්ඨිය ලබා ගන්න මග පෑදෙනවා. හෙවිය යුත්තේ ඕකයි. දැන් ඕක හොරගත්තාම වැදගත් හරියක් වෙනවා. සම්මාදිටියටපත් වුණා නම් සම්මාදිටියටපත් වීමේ වටිනාකම දකිනවා. අනික් වගේන කරන්න දෙයක් නෑ අනික ඔක්කොම ප්‍රඥාව පහළ වෙලා හිටන් ප්‍රඥාවෙන් මාර්ගයේ පාදලා දෙනවා. එහෙනම් මොකද්ද දකින්නේ? සම්මාදිටිය දැක ගැනීමට ලෝකේ ලක්ෂණ තුනක් තියෙනවා. ස්වභාවික ලක්ෂණ කාටවත් වෙනස් කරන්න බෑ. ඒ ලක්ෂණ තුනෙන් ඉවත් වෙන්නත් බෑ ලෝකේ ඉන්නකම්. ඒ තමයි අනිත්‍ය ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණයයි අනාත්ම ලක්ෂණයයි. මේකට කියනවා ත්‍රිලක්ෂණය. ඔය ත්‍රිලක්ෂණේ අත්හැරලා යථාර්ථය දකින්නත් බෑ. ඔය ත්‍රිලක්ෂණේ තමයි විග්‍රහ කරගන්න ඕනේ. අන්නේ විග්‍රහ විග්‍රහ කරලා දැනගන්නකොට බැරි වෙලා හරි ඔය වචන වල අර්ථය වහලා දැම්මනම් පදේ පාඩම් කරගත්තට කවදාවත් අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ බොහෝ කාලයක් අපි විවිධාකාර දේවල් කර කර ඉතින් බුදුන් වඳිනවා ප්‍රතිමා වහන්සේලාට ගිහිලා වඳිනවා බෝධ පූජාව කියනවා චෛත්‍ය රාජන් වහන්සේලා වඳිනවා බෝධින් වහන්සේලාට වඳිනවා හාමුදුරුවන්ට වඳිනවා වැඳ වැඳා ඉතින් දොහොත් මුදුන් දිදී ඔහේ ඉන්න කාලේ ගත කරගෙන කොහොම හරි බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්නම තමයි. හැබැයි අනිත්‍ය දුක නැත වරද්දා ගත්තොත් එතනින්ම නිවන් මඟ වැහිලා. නිවන් දකින්න ප්‍රඥාවෙන් ඕනේ. අනිකා උපනිසිරේ වෙනවා. වැඩිලා නැති කෙනෙකුට උපනිසිරේ ලැබිලා අනිකා වැඩෙනවා. සාසනික මාර්ගයේ වැඩිවීමට අවශ්‍ය කරන ආයුෂ වර්ණයේ සැපේ බලයේ නුවණ ලබා ගන්න. ඔය අනික් පොයින්කම් ඔක්කොම හොඳයි. ඒවා අවශ්‍යමයි ඒවට. ඒ පසුතලයේ යටතේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගැනීමට හේතුකාරක වන්නා වූ පසුතලය හැදෙන්නේ. ඔන්න ඔය ටික වැටහුනොත් තමයි පූර්ව භාග ඥානේ හෙවත් සම්මාදිට්ඨිය මුල පටන් ගන්න උතනි. ඒ සම්මාදිට්ඨියෙන් පටන් ගන්න මාර්ගයේ තරුණ විදර්ශනාව කියලා දැනකට වැටෙනවා. බලවත් වෙලා. අන්න ඒකට වැටෙනට පස්සේ දුක්ඛේ ඥානං ආදී වශයෙන් සම්මා ඥානීය පහළ වෙන ඉලාවක් එනවා. අන්න ඒකට කියනවා මාර්ගඥානය. අනිත්‍ය දුක්ඛ අනාත්ම අරහා ගැනීමේ මූලික අවස්ථාවට කියනවා පූර්ව භාග නුවණ. පූර්ව භාග නුවණ පළමුව පහළ වී මග නැන පසුව පහළ වී කිව්වේ ඕකයි. පළමුව පූර්ව භාග නුවණ පහළ වෙච්ච නැති කෙනෙකුට මග නැන පහළ වෙනවා කිව්වොත් මාර්ගඥානිය පහළ වෙනවා කිව්වොත් ඒක වෙන්න හේතු නැහැ. එහෙනම් පූර්ව භාග නුවණ වැහුනොත් මාර්ගඵල වැහෙනවා. ඕක දකින්න ඕනේ හොඳට පැහැදිලිව විග්‍රහ කරගන්න ඕනේ. එහෙනම් මොකද්ද අනිත්‍ය කිව්වේ කියලා? බුදු පියාණන් වහන්සේ දේශනා කළ අර්ථය කොහොම හරි හොයලා ගන්න ඕනේ. පදේ නම් පාඩම් කරගත්තා නම් අදි. මොකද්ද දුක්ඛ කිව්වේ කියලා? ඒ දේශනාවට අනුකූලව විමර්ශනය කළා දහම් අහලා හොඳට විමර්ශනය කළා තේරුම් බලන් මේ ශාසනය තුළ දුක්ඛ කිව්වේ මේකනේ දුක ලක්ෂණී කියලා වටහා ගන්න ඕනේ. ඒ වගේ මේ ශාසනය පෙන්නපු අනත්ත කිව්වේ මොකද්ද කියලා. අනත්ත ලක්ෂණයත් වටහා ගන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණා තුන හොඳට තේරුම් ගත්තොත් ඕකෙන් පළවෙනි එක තමයි හුඟක්ම අමාරු. අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය හොඳට විවෘත වුණා නම් දුක්ඛ ලක්ෂණෙත් පේනවා අනාත්ම ලක්ෂණෙත් පේනවා. ওই ටික පෙනුණා නම් තරුණ විදර්ශනාවට එනකම් වැඩිලා මග වැඩිලා. චතුරාර්ය සත්‍ය දකින්නා වූ ඥානෙ පහළ වෙලා සම්මා දිට්ඨි කියන ආර්ය සම්මා දිට්ඨිය පහළ කරනවා. ඊට පස්සේ 아무තුවෙන් කරන්න දෙයක් නැහැ අනුන්ගේ ආධාරයක් ඕනේ නැහැ. අරිහත්ත්වයටපත් වෙනකන් අනුන්ගේ ආධාරයක් නැතුවර මග පේනවා. ඊට පස්සේ අන්න ඒකට මග පහදා ගන්න ඕනේ. ඒක තමයි මේ කොච්චර හරි මේ සක්කාය දිට්ඨිය මොකද්ද විදිකිච්ඡා මොකද්ද සීලබ්බත පරාමාසය මොකද්ද කියලා මේ ප්‍රශ්නේ අහනවා නිතරම කියනවා. කොච්චර කිව්වත් ඒක වැටහෙන්නේ නැති වෙන්න හේතුව ඔන්නේ මූල පදාර්ථේ නැති නිසා. ওই මූලික පදාර්ථය හොඳට තේරුම් ගන්න ඕන කිව්ව ඉස්සෙල්ලා ඔන්න ඕකටයි. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කළ බුද්ධ දේශනාව තුලින්ම අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා අර්ථය තෝරා ගන්න ඕනේ. නැත්නම් කලින් කල අටුවාචාරීන් වහන්සේලා ආදිවන්නාව ගෙන ගෙනහල්ලා ඒ වගේම අටුවාත් නෙමෙයි ඊට පස්සේ අත්වන මත වශයෙන් ඉවිදිලා ඔහොම එක එක ආචාර්ය වාද හැදිලා විවිධ වාද ඉදිරිපත් කරනවා ඊට පස්සේ සංස්කෘත භාෂාවෙත් පද හදනවා සංස්කෘත භාෂාවෙන් මේක දිහා තියෙන මොකද්ද අර්ථය කියලා හොයන්නත් යනවා සංස්කෘත දැනීම වැඩි වුණාම එහෙම ගියාම තව ටිකක් වැහිලා යනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති වෙනවා. අන්න ඒ නිසා තේරුම් ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ අනිත්‍ය වෙන්නපු තැනක් විශේෂයි. ඊට පස්සේ නියම අටුවාවක් තියෙනවා. සංගායනාවිදිගත අටුවා. ඒක ආචාර්යවාද එහෙම නෙමෙයි. අද අටුවා කියලා කියන්නේ ආචාර්යවාද වලට බොහෝ කොට. බුද්ධ ගෝසාමුදුරන්ගේ අටුවා කියන ඒවා බොහෝ තියෙන ආචාර්යවාද. ඒවට දොස් කියනවා නෙමෙයි. ගණ්ඩේවා තියෙනවා උඟක්. නැතුවත් නෙමෙයි. 100%ක්ම අනුමත කරන්න ආචාර්යවාද බෑ. ඒවා ධර්ම විරෝධී දේවලුත් සමහරලාට ඒවා තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ඒක විසඳන්නේ නැතුව එක ආචාර්යවරයෙක් මෙහෙම කියනවා, තව ආචාර්යවරයෙක් මෙහෙම කියනවා, තවත් එකෙක් මෙහෙම කියනවා. ওই විදිහට තමයි පටලවලා දාන්නේ. මේ තුන් දෙනෙකුට එකක් කියන්න බෑනේ ඇත්ත. දෙකක් බොරු වෙන්න එපා. ඒක තුනෙන් එකක් හරි හරිනම්. හරියක තෝරලා නැහැ. මෙන්න මේවට කියනවා ආචාර්යවාද මිසක් ඒවා අටුවා නෙමෙයි. අටුවාවේ එහෙම කෑලි එක එක්කෙනාගේ මත නැහැ. සංගායනාවේදී මහරහතන් වහන්සේලා එදා දුන්න අර්ථය හරියට තේරුම් අරගත් අර්ථය ලිව්වනම් ඒකේ විදිහට තියෙනවා. ඉතින් අන්නේ අටුවා තියෙනවා තුනක් ඉතුරු වෙලා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, නික්ති ප්‍රකරණේ, පෙඩකෝපදේශ කියලා පොත් තුනක් තියෙනවා. සංඝායනාවත් එක්ක සම්බන්ධ වෙච්ච ඔක්කොම අස්තර මුල්ලට වැටලා තියෙන්නේ දැන්. ඒවෙන් කරුණු ඉදිරිපත් කරන්න ගන්නෙත් නැහැ. සාක්ෂි වලට. නමුත් වැදගත්ම හරියෝගේ තියෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ තියෙන ධර්මයට ගැළපෙන අනිත්‍ය විග්‍රහය ඒවා තියෙනවා. ඒ අනිත්‍ය විග්‍රහය පැහැදිලි කරලා ආනන්ද හැමතුලන්ට බුදුරයන් වහන්සේ දේශනා කළ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. ආයේ පෙළ දහම නැති කරන්න එහෙම අපිට කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක නෑ කියලා වෙන එකක් හදන්නවත් බෑ. ඒ සම්පතිය අපිට කපන්න බැරි එකක් මොකද සදාතනික මූලික ත්‍රිපිටකයේ පෙළ දහමේ තියෙන සම්මත එහෙම ලේසියෙන් කපා හරින්න බෑ. ඒක හරියට ධර්මයේ විනයට සූත්‍රයේ ඒකඟයි. එකග නිසා එහෙම අපිට ඕන හැටියට හිතුව මතේ කපා හරින්නත් බෑ. අන්නේ තුලින් පෙන්නා තියෙනවා කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ආනන්ද මේ සියලු සංකාරය අනිත්‍යයි කියන්නේ මොකද්ද අදහස? ඒ මොකද්ද ඒ කිව්වේ? බුදුරන් වහන්සේ ආනන්ද හඳුරන්නේ ප්‍රශ්නේ නගර හිටම් පින්නදිනා විග්‍රහ කරනවා. ඉදානන්ද බිකු සබ්බ සංකාරීසු අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරීසු අනිච්ච සංඥා තවත් කාගෙන් ඉදහන්න ඕනේ අනිච්ච කියන්නේ මොකද්ද කියලා ඔය බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා තුනකි මොකද අනිච්ච කියන්නේ කියලා අට්ඨියති හරායති jigucchati මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ ස්ථිර නැහැ ස්ථිර නැහැ කිය කිය මේක තේරෙන්නේ නැහැ ඉතිරි නැත්නම් දුකයි කිව්වට එකක්වත් ඔක වැටහිලා එන්නේ නැහැ. දුකේ නැහැටි පැහැදිලිව පේනවා අට්ටි යටි තෝරාගත්තාම. එක වචනයක්ම තෝරාගත්තාම බුදුරන් වහන්සේ දේශනා කළපු අනිත්‍ය තෝරා ගැනීමවල දේශනා කරපු වචන තුනේ එකක් තෝරාගත්තාම. ඒක එහෙමනම් සැපද දුකද ඒවා කියලා හිටන් අහුවාම ප්‍රඥාවන්ත උත්තරේ ඒකාන්තයෙන් එහෙනම් දුකයි නේ කියලා උත්තරේ එනවා. අන්න ඒකයි මේ හොයන්නේ මේ සක්කාය දිට්ඨි විතිකිච්ඡා නෙමෙයි. මේක කොච්චර ඇහුවා තේරෙන්නේ නැති එකයි මම මේ විග්‍රහ කරලා දෙන්නේ. එහෙනම් මොකද්ද මේ අට්ටියද කිව්වේ පෙලෙනවා? මොන වැන්ද පෙලෙන්නේ? ඕකට පැරණි උපමාවකුත් තියෙනවා. ওই ඊ දෙයට ආසාවෙන් පෙලෙනකොට ආසාවිනකොට ඒ සත්වයාගේ ස්වභාවයක් මිනිස්යාගේ හෝ ස්වභාවයක් පෙන්වන්න පැරණි උපමාවක් තියෙනවා. මස්ලියේ නැති යට බලුලෙව කන්නේ කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ ලෙස් ඒ සැපතට ලොබ නොසිතන්නේ දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ මොකද්ද මේ පෙන්වන්නේ බල්ලට මස් කට්ටක් අහුනහම ලොකු මස් කට්ටක් ඔය හරක් කැටයක් එහෙම අර මස් ගඳට ලේ ගඳට මේක ඉව කර කරා ලේව කනවා හපනවා මුඩ වඩි ගිනි මේක අරගන්න මේ ඇට කිල්ල ඔක්කොම ගිලින්න බෑ එහෙම ගිල්ලෝ තිර වෙලා මැරෙයි මොකද කරන්නේ හැපුවාට හැපෙන්නේත් නැහැ ඒහා කර ගන්නවා මේහා කර ගන්නවා හපනවා හපනවා ඉතින් උගේ වැඩේ උගයි කෙල පෙල පෙර හපහපා ඉන්නවා දැන් මූට මොකද වෙන්නේ ඌ අසහනේ පෙලෙනවා මේක ගිල ගන්නවත් බෑ හැපුවට වැලකුත් නැහැ කුස පිරෙන්නෙත් නැහැ ලබන ඵලයකුත් නැහැ. තවත් අර කෑදරකම ඉවරෙකුත් නැහැ. මෙන්න මේ පංචකාම සම්පත් කියන වස්තුන්ගේ හැටි ඕවා උලන්න ගිහිලා ඕවා හපහපා ඉන්න ගිහිලා ස්වභාවය ඕක මිසක් ඔයිට එහා එකක් නැහැ කියලා ඊට උපමාව පෙන්නුවා. මෙන්න මේක තමයි පෙළෙන ලක්ෂණය. දැන් අපි මේ කය හොඳයි කියලා. අනේ මටත් මිනිසෙක් වෙන්න ඇත්නම්. අනේ මට හොඳට ඇස් පේන ඇස් දෙකක් ඇත්නම්. හොඳට ඇහෙන කන් දෙකක් ගඳ හොඳට සුවඳ දැනගන්න නාහයක් එහෙම තියෙනවා නම් රහ දැනගන්න හොඳ දිවක් හොඳට ප්‍රබෝධමත් කය තියෙනවා නම් පහත ලවන්නේ එහෙම කොච්චර හොඳද පංචකාමීට වහල් වෙලා හිටා මේ කය හොඳයි කියන නිගමනයක් කරගත්තා අද නෙමෙයි මේ ඉස්සෙලා බවි ඒක තමයි එදා තිබිච්ච අවිද්‍යාව නිසා කරපු වැඩ පිළිවෙල මේ කය හදාගන්න අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කරපු හරියි හිතෙන් කයෙන් වචනින් ගොඩනගපුවා. එහෙම ගොඩනගාගෙන හදාගත් අවිඥානයක්. ඒක මරණාසන්න මොහොතේදී මතු පටිසන්ධියක් ගෙන දෙන්න හේතු වෙන්නා වූ කර්ම විඥානයක් වුණා. ඒ කර්ම විඥානය මේ ශාරීරිය ලබා ගැනීමට හේතු වෙන විදිහට පෙර භවයෙන් චුත වෙනකොට බීජයක් වශයෙන් ආවා. ඒකේ නැහැටි බුදුරන් වහන්සේ පෙන්නනවා. එදා තිබිච්ච தત્වේ මේ වගේ කයක් හම්බ වෙන්න පෙර භවයේ තිබිච්ච පසුතලයේ පෙන්නනවා මොනවාද අවිද්‍යාව නැමැති බැම්ම තෘෂ්ණාව නැමැති ජලය කරන ලද කර්ම ක්‍රියාවලිය නැමැති කුඹුර අபிසංකාර නැමැති ගොඩනගා ගන්න පුඤ්ඤාபிසංකාරී හෝ අපිඤ්ඤාபிසංකාරී නැමැති බීජය ඔන්න ඔය ටික තමයි ඕන වෙන්නේ. ඔය අபிසංකාර වීජේ අර මරණාසන්න මොහොතේදී චුත වෙන මොහොතකදී අවිද්‍යාවෙන් වට වෙලා බැම් බැඳිලා තෘෂ්ණාව නැමැති ජලයෙන් අර කරපු කර්ම කර්ම නිමිති ගති නිමිති ආදී මතුවෙලා ඇවිදිලා කර්මය නැමැති කුඹුර හැදිලා අර තිබිච්ච කර්ම විඥානය කියන එක පුනර්භවයට හේතු වෙන්නා වූ කර්ම විඥානේ නිපදවනවා. පටිසන්ධි විඥානේ. ඔන්නෝක හදපිකේ ප්‍රතිඵලයේ තමයි ඇවිදලා හිටන් කොහේ හරි මව්කුසේට ඔක්කාන්ති වෙලා මේ මස්ලි එකයක් ආරම්භ කරගෙන මේ ලෝකෙට බිහි වෙලා හිටන් මේ තියෙන්නේ හොඳ එකක් හොයන්න ඇවිදලා රහ කණ්ඩ ඇවිදilla පංචකාමී කණ්ඩ කරගත මොට වැඩි නිසා අද දුක් විඳිනවා ලෝකේ කුණු කයක් අරගෙන දැන් මේකයි අට්ටි යති මොකක්ද ඒ කිව්වේ? මොනවද පෙලෙන්නේ? හිතන්න නැති නිසා පෙලෙන බව දන්නේ තත්පර 10ක් හුස්ම ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ පපුවට? දරන්න බෑ වේදනාව පෙලෙනවා. ඉතින් මොකද කරන්නේ? අදිනවා හුස්ම උලට. ඊට පස්සේ මොකද තියාගෙන හිටියොත් වෙන්නේ? ඉන්න බෑ රත් වෙලා පෙලෙනවා. විදල් බොක් ගාලා අපහු අරිනවා. ආපහුල නවත්තන හැදුව මොකද වෙන්නේ? ඉන්න බෑ ආයි කැක්කම ආයි උඩට අදිනවා. උඩට ගන්න පාතරන්න උඩට ගන්න පාතරන්න මොහොතක් මොහොතක් ගානේ පළමු පෙලෙනවා. අපි ගණන් ගන්න ආස්වාදයේ හිත ඒ වගේ හිටන් ලේව කකා ලෝකේ ලෝකේ ලෙවල් හදා හදා ඉන්නවා. පංචකාම ආස්වාදයේ හිත තියාගෙන හරි සුන්දර ලෝකයක් නේ කියනවා මේ දුක් විඳ විඳ. පළමු අට්ටිය තියෝයි. පෙලෙනවා. ඊට පස්සේ තව එකක් වෙනවා. මොකද්ද? පෑයක් දෙකක් ඇනට උගුර කට වේ ඉරිලා. වටපිට හොයනවා වතුර. මොකද? පිපාසයෙන් පෙලෙනවා. කොච්චර වතුර බිවල් පෑයක් දෙකක් ඉන්නකොට ආයි පිපාසයෙන්. ආයි පිපාසයෙන් පෙලෙනවා. ආයිත් මොන හරි ඕවන්නේ කට ඇතුළට දාලා බොන්න ඕන. ඒ බිවලට ඉවරන්නේ తాවකාලික හැවටිල්ලක් විතරයි. ආයිත් පෙලෙනවා. එනම් මේ ජීවිතේ උපන්දා පටන් මැරෙනකම් පිපාසයෙන් පෙලෙනවා. හුස්ම ගන්න බැරුව පෙලෙනවා. ගත්ත හුස්ම අරින්න නැතුව ඉන්න බෑ පෙලෙනවා. හුස්ම ඇරලා ගන්න නැතුව ඉන්න බෑ පෙලෙනවා. එතනින් පටන්ගෙන පිපාසයෙන් පෙලෙනවා. ඊළඟට තව එකක් එනවා වරුවක් යනකොට. ඉන්න බෑ වඩිකිනි බලත් අත ගන්නවා. බඩ විට බලනවා. ඇඟත් බල නැහැ. මොනවත් නැද්ද කන්න. බඩිකින්නේ පෙලෙනවා. ඔය තාත් පෙලිල්ලක්. මේ කයතමයි ඔක්කොම. ඊට පස්සේ මොකද වෙන්නේ? අපෝ උදේ පාන්දර හීතලේ බෑ. රෙදි හොයනවා පොරව ගන්න. මොකද? හීතලෙන් පෙලෙනවා. දවල් එක දෙක වුණා. පොරව ගතේදී විහි කරලා ඉන්න බෑ දැන් නිර්වාත්‍රව ඉන්න තරම් හිතෙනවා දැවිල්ල. ප්‍රශ්නේ වැඩි. මොනවා කරන්නද වට විට බලනකොට එහෙම ඉන්නත් බෑනේ. ඉතින් එහෙම මේ හොල්ල හොල්ල දඟල දඟල උස්නේ පෙලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වත්කම් නැත්නම් ඇඳ ගන්න ටිකක් එහෙම ගන්න නැත්නම් අනික අය බලපන් අනික උන් හොඳට ලස්සන ඇඳලා ඉන්නවා. Taman කිලුටක් ඇඳගෙන ඇවිදලා ඉන්න පාංගලේවා. ඇඳුන් නැති කමනු පෙලෙනවා. Tamanට ඕන හැටියට නෑ. දුප්පත් කමින් පෙලෙනවා. ඕම ඉන්නට වෙලක් අය හොඳ නිරෝගීව ඉන්නවා පේනවා. අනේ මල් ලෙඩානි. ලෙඩෙන් පෙලෙනවා. විවිධ රසවත් දේවල් පිලක් අය කනවා. අනේ මට නෑනේ. කනතරම නීරසේව කණ්ඩත් බැති කිය කිය. නීරසයෙන් පෙලෙනවා. ලෙඩ දුක් වලින් පෙලෙනවා. අනේ මම කැතයිනේ. ලස්සන නෑ කියලා පෙලෙනවා. අර කිට්නම් අර කට්නම් අර ඇඳුම හරි ඇඟට හරි ලස්සනට හොදලා තියෙනවා හැඩ වෙලා. අනේ මම මගේ ලබ්බ වගේ මොකද මේ මං ඇදලා ඉන්නේ. Taman ලස්සන නැතුව පෙළෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැඩ වැඩ නැතුව පෙළෙනවා. උස මහස නැතුව පෙළෙනවා. ඊට පස්සේ ලේද වැඩි වෙලා පෙළෙනවා නැගිට ගන්නවත් බැරුව. නාකි වෙලා පෙළෙනවා. ඔහොම පෙළිලා පෙළිලා අන්තිමට හොක් ගාලා පණ යනවා පෙළිලා ඉවරයක් නැහැ. ඕන් අට්ටි ඇති. මේ කය නිසා ලබන අනිත්‍යතාවයක් ඔය ඔන්න ඕකට අනිත්‍ය කියනවා. දැන් ඇහුවොත් එහෙම ඕක සැපද කියලා කවුරුහා කියයිද ඔව් කියලා. අනිත්‍ය නම් දුක්ඛයි කියන එක දැන් කියන්න දෙයක්ද? බුදුරන් වහන්සේ ওই ටික මුලදී දේශනා කළා තිබිච්ච නිසා අහනවා. මහන්නේ මේකයි අනිත්‍යද නිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. මුලාර්ථින්ද ඉතිරි නැති කතාවක් නෙමෙයි කිව්වේ. අනිත්‍යයි කිව්වේ ඔන්න ඕකයි. ඉතින් අනිත්‍ය නම් දුකද සැපද? අහන්න දෙයක් ඇතින් ස්වාමීන් වහන්සේ අනිත්‍ය නම් ඒකාන්තයෙන් දුකයි කියලා උත්තරේ දෙන්න පුළුවන්. අදත් පුළුවන්, එදත් පුළුවන්, මදත් පුළුවන්. මෙන්න බුදුරන් වහන්සේගේ නොවෙනස් වෙන දහම් රටාව. ඊ අනිත්‍ය දේ දුකයි කියන එක අදත් එහෙමයි. දැන්ට කෝටි ප්‍රකෝටි කාලයක් හරි කවදා හරි අතීතයේත් එහෙමයි. මතු අනාගතයේත් උච්චලයක වෙනස් වෙන්නේ නැහැ. ওই ධර්මතාවය. ඔය එකෙන්ම තෝරා ගන්න. ඉතින් මෙහෙම එකක් හොඳයි කියලා නම් මොන ලැජ්ජ නැතිකමද? හරහා ඉතින් ඊළඟට මොකද්ද ගන්න මේ මහා රංකඳ රංකඳ කිය කිය බදන්න හදන්නේ හොයන්න හදන්නේ මොන ගුණ ගොඩක්ද මල පුත්‍ර ගොඩක් මේ කය මොකද්ද jigucchati ඔන්න ඕකට කියනවා අනිච්චයි කියලා බුදුරන් වහන්සේ අනිච්ච වෙන්නේ ඔන්න ඔය කාරණා තුනෙන්. අද ඕක වැහිලා දැන් ඇරලා දෙනකොට කෑ ගහනවා. බොරු බණ කියනවා. වහරක බණ කියනවා කියන. වහරක තියා ලෝකේ වරණටත් ඔච්චරයි වෙන එකක් කියන්න බණක් නැහැනේ. ඔක වහරක බණ නෙමෙයි බුදු බණ. වහරකින් කිව්වත් එකයි ඇමරිකාවෙන් නම් කිව්වත් එකයි කොහේ ඉඳන් කිව්වක් කවන්නේ කොළඹ ඉඳන් කිව්වත් එකයි. බුදු බණ නම් බුදු බණ. බුදු බණ අවබෝධයට ගෝචරයි. තේරුම් ගන්න ඕනේ හොමයි. එහෙනම් ඉස්සෙල්ලාම තේරුම් ගන්නට මේ අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඒ මගේ අනිත්‍යතාවයේ ස්වභාවය මාළඟ කොච්චර මල විද්‍යාමානව පේනවද? ඉතින් එහෙනම් මේකයි නිත්‍යද අනිත්‍යද? නිගමනයක් කරන්න ඉස්සෙල්ලා ප්‍රඥාවෙන්. ඒතොර තේරෙයි. මේ ඇස කන දිව නාසය ශරීරය කියන ඒවා මන කියන ඒවා. නිත්‍ය නෑ අනිත්‍යයි කියන එක ඇත්තනේ. එහෙනම් දුකයි කියන එක කියන්න දෙයක් නෑ අපිට හිතන්න නැතුව හිටියට මේ ආස්වාදයන් මෙතන සැපයි සැපයි කියලා රැවටුණාට. යථාර්ථයේ ඒකාන්තයෙන් දුකනේ. අනිච්ච නම් දුක නම් Taman අකමැති තත්ත්වයන්ට පත් වෙන එක වළක්වන්න බැරි නම් විපරිණාමය කිව්වේ ඒකයි. අනිච්ච නම් දුක නම් විපරිණාම නම් මම කිව්වට මගේ කිව්වට මම වෙන්නෙත් නැති මගේ වෙන්නෙත් නැති ආත්මය කියලා හිතාගෙන හිටියට ආත්මයක් වෙන්නේ නැති මේකේ මොන හරයක්ද මේක අත්හැරීම නොවැළීම විදී මැරෙන තව මොනවද මේකින් ගන්න තියෙන්නේ තනසිල තියෙන මේක ඔන්නෝක අවබෝධ වෙච්ච දාට එතනම නිවන් දකින්නවා තව කොහෙවත් ගිහින් නෙමෙයි නිවන් දකින්නේ ඔය අවබෝධයෙන් ප්‍රඥාව පහළ වෙලා. අසාර ලෝකයක් නේ මොනවා අල්ලන්නද? අදහසෙයි. ඔන්න දෙන් දාපු දාට සක්කාය දිට්ඨියත් ඉවරයි, විදිකිච්ඡාවත් ඉවරයි, සීලබ්බත පරාමාසෙත් ඉවරයි. පද තුනේ අර්ථ දැනගෙන හිටියන්නේ නැතත්. තවත් නම් මේක විග්‍රහ කරන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු.